නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ආකෝ පඤ්ඤා තණ්හා අත්ථ උපද්දමානා උපපජ්ජති පත්ත නිවිසමානා නිවිසති රූප සංහා ලෝකේ පිය රූපං සාත රූපං එක්ඛේ සාතන්නා උපපජ්ජමානා උපපජ්ජති එත් නිවිතමානා නිවිතති ගෞරවනීය යෝගාවචර මහා රංගරත්න අවසරයි මේ මේවාසකන් කුප්පාතර මහත්තර සම්බන්ධ කරගෙන මහා සතිපට්ඨාන සූත්‍රයක් ඉදිරිපත් කරගෙන පවත්වාගෙන ඉන් ලබන ධර්ම දේශනා මාලාවේ අද මේ අපි රැස්ුනේ 81 වෙනි වතාවටයි. මේ වෙනකොට අපි මේ මූලික සතිපට්ඨාන තුන මාර්ග කරලා අවසාන ධම්මානුපස්සනා සතිපට්ඨානෙහි හැදෙන්නේ ඒනොත් දැන් සත්‍ය පබ්බයේ දෙවෙනි සමුදය සත්‍ය දුක් ආර්ය සත්‍යය හු කරගෙන සමුදය ආර්ය සත්‍යය ඉදිරිපත් කරගෙන ඒ මේ උත්තරයටයි එළඹිලා තියෙන්නේ. ඒ දුක් ආර්ය සත්‍ය විග්‍රහයේ මේ දීර්ඝ වශයෙන් විස්තර වෙන සතිපට්ඨාන සූත්‍රයේ අනිකුත් බොහෝ සූත්‍රවල තැන් තැන් වල කොටස් වශයෙන් සඳහන් වෙන දේවල් එක දිගට රේඛීය සම්බන්ධතාවයකින් ඉදිරිපත් කරලා තියෙනවා බොහෝමත්ම තාර්කික ස්වරූපයකට තේරුම් ගැනීමේ පහසු ස්වභාවයකට. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ මේවා ඊටාම දේශියෙන් තේරුම් ගන්න පුළුවන් කොටස් කියලා. නමුත් යම් කිසි කෙනෙක් තේරුම් ගන්නට උත්සාහ කරනවා නම් මේ ජීවිතයේදී මේක සාක්ෂාත් කරගන්න ඕනේ කියලා මේ අනිකුත් සූත්‍ර වලට වඩා විස්තරාත්මකව ක්‍රමික රේඛීය විස්තරයක් ඉදිරි අපට හමු වෙනවා. නමුත් ඒක විස්තරාත් කැමැති කැමැත්තෙන් විදිහින් ඒක ආදාර අනිකුත් සූත්‍ර මාර්ගයේ මේ එක එක පුරුක එළියවට ගන්න. එතකොට ඒ වගේ සඳහන් වෙනවා මේවා අතර තියෙන මේ භාවනා ජීවිතයකට කොහොමද මේක සම්බන්ධ වෙන්නේ? එහෙම නැත්නම් සිල්වන්ත ජීවිතයට කොහොමද සම්බන්ධ වෙන්නේ? සමාධිමන්ත ජීවිතයට කොහොමද සම්බන්ධ වෙන්නේ? ආදි වශයෙන් විවිධ පැති වලට දීදී යන හැටි අනිකුත් සූත්‍ර සඳහන්. මේ සමුදේ සත්‍ය පාඩු. නැත්නම් සමුදේ සත්‍ය විග්‍රහ කරන මේ කුරුකේ සෑම තනකදීම සාකෝ පඤ්ඤේසා සංහා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නීතමානා නීතති. මේකෙන් තමයි මේ මාත්‍රකාට නැතගෙන තියෙන්නේ. නැත්නම් ඒක දුව පදයක් වශයෙන් දුව ප්‍රශ්නයක් වශයෙන් නැවත නැවතත් ඉදිරිපත් කරමින් ඒ ඉදිරිපත් කරන ප්‍රශ්න වාරයක් පාසා මේ සුත්නාව ඇති වෙන්න පුළුවන් නැත්නම් වෙන විදිහට කියනවා සාපෝඥතා ඥානයේ වැටහෙන හැමෝටම වැටුණා වූ ඒවා නොවැටුණා වූ ඒවා සර්වඥතා ඥාණයට වැටෙන ක්‍රමික පිළිවෙලකට එක එක පදිය ගානේ පියවර ගානේ විස්තර කරගෙන යනවා අදිට ක්‍රමක්‍රමයෙන් මහමෝද ගැඹුරු වෙන්න අපි අපි ඉදා ඒ කියන්නේ ගිය සතියේ ඉදිරිපත් කරගත්තේ අවධාන වතාවට මේ චේතනා කියන පද. මේක සංචේතනා වශයෙන් සඳහන් කරනවා සමහර වෙලාවට සංචේතයිත ඒවා නැත්නම් සංඛත අභිසංකේතයිතං අභිසංකතං කියන පද සමාන පද වශයෙන් සඳහන් කරනවා. ඒක නිසා අපි ඒක දෙලින්ම සම්බන්ධ කරේ පංච උපාදානස්කන්ධවල සංස්කාරස්කන්ධය. ඉතින් අපි මේ අභිධර්මයේ චෛත්‍යික බෙදලා දක්වන ක්‍රමයට ඒ ආචාර්යවරු පවා පිළිඅර ගන්නවා. චෛත්‍යික සාකල්යයේම 52ක් තියෙනවනේ ඒ සංඥා චේතනා කියන චෛත්‍යික හරිච්චාම අනිකුත් සියලුම චෛත්‍යිකයන් වැටෙන්නේ මේ සංස්කාරස්කන්ධ. ඒ ප්‍රධාන ආසන්න උත්සන්න চৈতසිකය තමයි චේතනාව. මේක කරන්නේ මොකද්ද? ප්‍රයෝග කරනවා සංවිධාන කරනවා. මෙහෙවන. මෙන්න මේ මෙහෙවීම තමයි අපි කුද්දලා වශයෙන් ගත්තොත් අපේ චරිතයේ වශයෙන් අපි හඳුනාගන්නේ. ඒ කුද්දලට මෙන්න මේ විදිහේ සංවිධාන ශක්තියක් තියෙනවා. මෙන්න මේ විදිහේ මෙහෙවීමක් තියෙනවා කියලා. නමුත් මේ මෙහෙවීම කවවම්ම දායකවත් නිවනට නෙවෙයි. හැමදාම මෙහෙවීම පවතින තාක්කල් මෙහෙවන්නේ සංසාරේ තමයි. ඒක නිසා මේ චේතනා චෛතසිකය ගැන ඉගෙන ගන්නකොට තමා පිළිබඳ සොයන් විවේචනය පූර්වකව මේ සාන්දෘෂ්ටික ධර්මයෙන් අකාලිකවම අපිට මේ ජීවිතේම සාක්ෂාත් කිරීමේ අදහසින් ගත්තොත් චේතනාව අපට සුදු පැත්තෙන් හොඳ පැත්තෙන් ප්‍රගතිශීලී පැත්තෙන් ගන්න. එහෙම නැති කෙනෙකුට ධර්මයේ කොච්චර ආදාරවුවා ඒ කියන්නේ හිත යොදලා කටයුතු කළත් මේ චේතනා চৈতසිකේ තාමත් වංචනිකෝ ක්‍රියාත්මක වෙන්න පුළුවන් මේ ධර්මයක් සංසාරේ වඩන්න. එන විදිහේ නම් සංසාරේ වැඩෙන අනෙකුත් සංස්කාරයක් විදිහට ධර්මයක් ගන්න පුළුවන් මේක හරියට අර සාර්ථකයේදී ඉල්ලනවා නම් බිල්ලෙන් අල්ලන්නේ කියලා කියනවා නැත්නම් සතා කනවා. ආනියෝගත්තේ වශයෙන් බලනකොට චේතනාව වංචනික වශයෙන් වැඩ කරන ආකාරයක් ඍජුව මධ්‍යම ප්‍රතිපදාවට වැටෙන විදිහට වැඩ කරන ආකාරයක් දැක්වහම අර කලින් කියපු විදිහට ඒක දර්ශනයට සම්බන්ධ වෙනවා, සීලයට සම්බන්ධ වෙනවා, සමාධියට සම්බන්ධ වෙනවා, අනිකුත් ධර්ම අනිකුත් ආස්තුවරුන්ගේ එක එක ධර්ම කොටස් එක සම්බන්ධ කරනකොට වැටෙනවා කොච්චරනම් ගැඹුරක් නැත්නම් කොච්චරනම් සංකීර්ණ භාවයක් කොච්චරනම් හරි වැරදි දරගත්තොත් නමගෙන සුවගත්තේ කොහොමද හරියට මේක ආවෝද පිළිවිලින් ඉදීම වැටෙන තත්ත්වෙකුත් ඇති වෙනවා ඒකදී අපි ගිය සතියේ මතු කරගත්තේ යම් පාපතර දුක්ඛ දායක යම් කටයුත්තකට අපි සම්බන්ධ වෙනවා නම් නැත්නම් මම සම්බන්ධ වෙනවා නම් එතනදී චේතනා විශාල කෘත්‍යයක් ඉෂ්ට කරනවා. මෙහෙවීම, යදවීම, සංවිධානය කරවීම විශාල වශයෙන් කරන නිසා විශාල ගොරෝසු කර්ම රාශියක් වත්තා. එතකොට චේතනාම් දුක්ඛ වේකම්මම දාන කියන මූලික සමීකරණයට අනුව නමුත් ඒ පුද්ගලයා ඒ බව දැන හෝ නැත්නම් ගුරු රුන්ගේ සත්පුරුෂයන් ගැටෙන නිසා මේට වඩා හොඳයි කුසල පක්ෂේ. කුසල පක්ෂේ පාප පැත්ත කලබල පැත්ත අමතක කරලා කුසල පැත්ත මොනම දෙයක හෝ දක්ෂකම උපදවා ගන්නවා නම් අන්න ඒ අකුසල පැත්තෙන් මිදලා දක්ෂ පැත්තට යන්න යනකොට ඒ පුද්ගලයා දුක පැත්තේ ඉඳලා ක්‍රමයෙන් සුඛ පැත්තට එනවා කළු පැත්තේ ඉඳලා ක්‍රමයෙන් සුදු පැත්තට එනවා එනකොට ඒ චේතනාවල සංහිියාවක් ඇති වෙනවා. අර තරම්ම කලා විවාද තුවන් තුවන් තේරුම්යන් ආදී විදිහට කලා විවාද කරන අනුන්ත තෝතෝ කියලා බනින්න වෙන සත්‍ය අමතක වෙලා ටිකක් චේතනා තාම වැඩ කරනවා. නමුත් චේතනාවල අනිත් වැඩි හිත් වීමක් අඩු වීමක් මේ සංහිියාව සිද්ධ වෙනවා. මේ තමයි ඒ පුද්ගලයාට මෙලොව වශයෙන් අත්දකින්න හම්බ වෙන ලොකුම සාන්තිය. හිතේ අවිපටිසාර භාවය ඇති වෙනවා සමාධිය පැත්තට නඹුරක් ඇති වෙනවා ආන්නේ දුක පව අකුසලය අමතක කරලා දුක තප කුසල පැත්තට යනකොට මේ චේතනාවල සංස්කාර කිරීමේ සංස්කරණය කිරීමේ අනුභවය ඉස්ලාම රැඳෙන්නේ Tamanට මේ අතරමැද මේ අකුසලයෙන් කුසලයට පාපයෙන් පිනට සුදු පැත්තෙන් කළු පැත්තෙන් සුදු පැත්තට දුක පැත්තෙන් දුක පැත්තට යන්නේ සෑම මනුෂ්‍යයා තුළම ලොකුම අවශ්‍යතාවයක් තියෙනවා මේක තමයි සදාචාරය කියලා ගන්න ආගම කියලා ගන්න හැදියාව කියලා ගන්න ආධ්‍යාත්මය කියලා ගන්න කොයි එකටත් බොහෝම කෙනෙක් අතර මේ හොඳින් නරක වෙන් කර ගැනීම සම්බන්ධයෙන් ලොකු වුණාවක් තියෙනවා ඇත්තටම ඒක නෙවෙයි සරුවචනාන්සේ ලෝකේ පහළ වීමේ නැත්නම් සරුවචනාන්සේ ලෝකෙට පැමිණලා කරන්න බලාපොරොත්තු වෙච්ච ප්‍රධාන වැඩේ. උන්වහන්සේ බලාපොරොත්තු වුණේ මෙන්න මේ සැප අතහැරලා සැප දුක දෙක නැති සුඛ දුක්ඛ පැත්තට තියෙන ගැඹුර පෙන්වලා දෙන එක. නැත්නම් හොඳින් නරක වෙන් කර දැනීමට වඩා හොඳින් වඩා හොඳ තේරුම් ගැනීමට. මොකද මේක පුළුවන් මනුෂයාට විතරයි. මොනම සතෙකුටවත් මේක තේරෙන්නේ නැහැ. සාජාතයෙන් එන ගතිය තමයි මේ සතා ගාව තියෙන්නේ. ඒකේ කවදාකවත් වයස එක්කවත් වුණුවක් එක්කවත් ඒ සාජාතයේ වර්ධනයක් සතුන් තුල වෙන්නේ නැහැ. ඒක නිවන් දකින මට්ටමකට ගන්න බෑ. මිනිස්යා තුළ තියෙනවා හොඳ නරක දෙක වෙන් කර ගැනීමේ හැකියාව කියන මේ බාලාංශ පන්තියේ පාඩම තේරුම් ගත්තට පස්සේ හොඳින් වඩා හොඳ තේරුම් ගැනීම මේකට කියන්නේ සුඛයට පස්සේ අදුක්ඛම සුඛය සුඛ දෙක දෙක නැති තැනටපත් වෙනකොට චේතනාවල විශේෂයෙන්ම අනිත්‍යයිකට වඩා දුමාකාර සංඥාවක් ඇති වෙනවා. එතෙන් තමයි යන්නාර සූම්මයිද කියන කතාව එන්නේ. එතකොට අර මුලින් වගේ තද බල කලහ විවාද වාද පටලැවිලියත් නැහැ. තමන්ගේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර වල ලොකු ලොකු සංකරතා, ලොකු ලොකු සංකීර්ණතා, ලොකු ලොකු විෂමතා නැහැ. යම් විදිහකට හික්මීමක් ඇති වෙලා සුඛ දුක්ඛ දෙකම අතහැරලා උපේක්ෂාවට යනකොට අන්න ලෞකික වශයෙන් විස්තර කරලා දෙන්න පුළුවන් සමාජමය වශයෙන් දැක ගන්න පුළුවන් ඒ වගේම Tamanට වචනෙන් විස්තර කරන්න පුළුවන් ලොකු හැදියාවක් ඒ අදුක්කම සුඛයට උපේක්ෂාවට යනකොට සිද්ධ වෙනවා චේතනාවල විශාල සංඛ්‍යාවක් සිද්ධ වෙනවා මේක තමයි අද විස්තර කළ යුතුව තියෙන්නේ මම ප්‍රධාන වශයෙන් පිළිගන්නවා නිස්සාරණ වශයෙන් තියෙන ඕන ඔක්කොමයි හොඳ නරක දෙක තේරුම් කරලා දීම අපේ යුතුයකම වශයෙන් බාර ගන්න වෙනවා. නමුත් ඒක නෙවෙයි අපේ ප්‍රධාන අත්‍යන්ත කෘත්‍යය. අපිට තියෙන හොඳින් වඩා හොඳ වෙන් කර ගන්නයි. එතකොට වැඩේ Taman ළඟට එනවා. එතකොට වැඩේ වර්තමාන මොහොතට එනවා. එතකොට වැඩේ මෙතනදීම වෙනවා. වෙන්නේ නැත්නම් මෙතනදී කවදාකවත් හොරෙන්නේ. දැන් වෙන්නේ නැත්නම් කවදාකවත් වෙන්නේ නැහැ. මන තුල වෙන්නේ නැත්නම් කවුරුත් තුල වෙන්නේ. ආන්න මේ විදිහට මම දැන් මෙතනදී සුද්ධිය ලබන්න ඕනේ. මොකෙන්ද? මේ අනවශ්‍ය චේතනාව. අනවශ්‍ය සංස්කාරවල. අනවශ්‍ය සංස්කරණය කිරීම වලින්. මේක අර විදිහට සැප දුක නැත්නම් පව් පින් දෙකවත් හඳුනාගන්න නැති කෙනාට හිතා ගන්න අමාරුයි. සංස්කෘතික හඳුනාගත්ත කෙනා හොඳින් වඩා හොඳ තේරුම් ගැනීමදී උදු වෙලාමදී සූජූත වෙනකොට අන්න චේතනා පිළිබඳව ලොකු අගකීමක් Tamanට ඇති කරගන්න වෙනවා. නමුත් ඒ චේතනා පිළිබඳව අඩු කරන්න හෝ උපේක්ෂා මට්ටමට ගන්න හෝ ප්‍රාර්ථනා පමණින් සිද්ධ වෙන්නේ නැහැ. ඔය ලෝකෙ සඳහන් කරන පින්කම් වලින් කරන්නත් බෑ ඔය වැඩේ. ඒක කරන්න නම් මේ සතිපට්ඨාන රූපේ සඳහන් වෙන විදිහට ඒ සඳහා ඇත්තා වූ මේ තාක්ෂණික එහෙම නැත්නම් මේ ඍජු රේඛාමය හෝ මොනම ක්‍රමයකට හෝ පෙන්නන ක්‍රියාපටිපාටිය හොඳට තේරුම් අරගන්න. සම්මිය දෘෂ්ටිය හොඳට තේරුම් අරගෙන ඒ අනුකටයුතු කරන්න. ඉතින් ඒ නිසා මේ එක විපස්සනා චිත්ත වීතියක් එක යෝගාවචරයේ විපස්සනා දිගේ දියුණු වේගන යනකොට මේ බුද්ධලයා පුදුම තාලෙට එහා පැත්තට මෙහා පැත්තට ආඹරලා බැදලා කපලා කොටලා සුද්ධ කරන ආකාරය බලනකොට ඉතාමත්ම අමාරුයි කාටත් පොදු එක ක්‍රමයක් කියලා දෙන්න. මුලදී පවෙන් පින වෙන් කරනකොට නරකෙන් හොඳ වෙන් කරනකොට කළුවෙන් සුදු වෙන් කරනකොට විශාල ශක්ති ප්‍රමාණයක් වැය කරනවා. ඒ මොකද මේ නොසන්ඩාල නන්නත්තර වෙලා තියෙන මේ චේතනා සියල්ලම ගුණයක් ඇති කරගන්න. ඒක මහා මේ විශාල යාන්ත්‍රණයක්. ඊට පස්සේ තමයි කුසලයෙන් අධි කුසලය. සීල අධි සීල, චිත්ත අධි චිත්ත, පඤ්ඤා අධි පඤ්ඤා, කුසල අධි කුසල උජ්ජු සූජූත ආදි වශයෙන් සුපටිපන්න උජුපටිපන්න ආදි වශයෙන් විශාල ගුණ සමාන්තර ගුණ රාශියක් පෙන්වනවා මේ සමා මේ සාසනයට බැසගත්තත්. අන්න එතනදී මේ වැඩපිළිවෙලේදී අරතරම්ම සද්ද බල වීර්යයක් හෝ ඉතාම දක්මිට ගන්න සීලෙන් ධාර්ය දාන වීර්යය අවශ්‍ය කරන්නේ. එතකොට තීනාර ඇති කරගත්තා වූ කළු පැත්තේ සුදු පැත්තට ආවිද ගත්ත දේ ටිකට පැවැත්වීම සඳහා යම් ප්‍රමාණයක වීර්යයක් අවශ්‍යයි. මේකේ පුහුණු වුණාට පස්සේ මේ පුද්ගලයා සැපදු දෙක නැති තැනට යන්න නම් එක විෂයකාර මෙතෙක් කරපු දැඩි වීර්ය සම්පූර්ණව බහා තබලා. වෙච්ච දේ වෙන දේ පිළිබඳව නිස්සද්දව බලා හිටපත්තා. ඇඟිලි නොගැසීමේ අනුන්ගේ කුණු කන්දල් වලට ඇඟිලි නොගැසීමේ ප්‍රතිපත්තිය. නැත්තම් සුද්ධ කරන්න හෝ අවුල් කරන්න හෝ මොනවත් නොකර සිටීමේ ප්‍රතිපත්තිය. අනුගමනය කරන්න. ඒක හරියට අර කඳු සුදු වෙන්කරද වෙන කරන වෙලාවේදී හැම දෙයකම ඇඟිලි ගහමින් හැම එකම අවුත්මෙන් විශාල ශක්ති ප්‍රමාණයක් වැය කරනකොට ආත්පති විරුද්ධයි අර අවසාන පරිච්ඡේදයට යනකොට ඒ පුද්ගලයාට තියෙන්නේ මේ සිද්ධිය දිහා ඇත්ත ඇති ඇති දිහා බලා සිටීමෙන්ම සිද්ධියේ විමුක්තියක් ලබනවා. ඒක සෝතපට්ටි මාර්ග ඥානය පිළිබඳව ආශ්‍රව ධර්මයන් කැපීමේදී සම්බාතෝ සූත්‍රය සඳහන් කරන්නේ දස්සනා පහතප්ප. දැකීමෙන්ම මේක ප්‍රහාණය කරනවා. මෙන්න මේ මේ නමුතර සෝතපට්ටි මාර්ගයේ පිවිසෙන්නට මුලදී නීවර ධර්මෙන් අයින් කරලා අරමුණ මතු කරගන්න වෙලාවේදී ඊගාවට අරමුණ තුලින් මේ මහා භූත ධර්මය එහෙම නැත්නම් මේ ඒ ධර්ම කොට අරමතු කර ගන්නකොට අවධානය සියල්ලම ගවා තමලා අරමුණේ සම්පූර්ණ විමුක්ත වෙනකොට කියන මේ ස්ථාන තුන ගැන බලනකොට ඒ තුනේ යදවම නැත්නම් ප්‍රයෝග ඒ තුනේ යත්තා වූ කිරීම කටයුතු මෙහෙ කිරීම මෙහෙවීම කටයුතු මෙහෙයුම් කටයුතු වල ප්‍රධාන වෙනසක් ඇති වෙනවා. ඉතින් සමහර වෙලාවට යෝගාචරයට එක පර්යන්කේදී අරමුණ විශ්ේ දක්වන ආකල්ප වල මේ මුලදී තානත්ම සටන් කරලා ලබා ගන්න භූමිය ඊගාට ආරක්ෂා කරලා අන්තිම දෙයක පිළිබඳ උපේක්ෂක වේගදී හොඳට බලා සිටීමෙන් මේ ත්‍රිලක්ෂණය මතු කරගැනීමේ වැඩපිළිවෙල තර්ක ඥානීයම නම් කවදාකවත් කරන්නේ ඒ වගේම ගුරුවරයාට නම් කවමදාකවත් කරලා දෙන්නත් බෑ. ඇදහිල්ලෙන් කරන්නත් බෑ. නිකන් ඉඳලා කරන්නත් බෑ. අම්මුතුම જાතියක මේ ජීවිතේම නිවන් දකින්නවා කියන විදිහේ ලොකු යදවමක් ඇති කෙනෙකුට විතර කරලා කරලා කරලා කරලා මෙන්න මෙහෙමයි මේ වෙලාවදී කළ යුත්තේ කියන අදහස ඇති කරගන්න පුළුවන්. ඒක නිසා සූත්‍ර පිටකවල ඉතාමත්ම කලාතුරකින් තමයි ඒ මුල් අවදී යෝගාවචරයටත් අවසාන අවදී යෝගාවචරයටත් පුදුමි ගැළපෙන උපදේශ පන්තියක් දීලා තියෙනවා. මේක ගැට ගහන්න දෝ තමයි ඔය අටුවාවක් එහෙම නැත්නම් පසුපස්සේ ඇති වෙච්ච කොටසු මේ සියල්ලටම හරියන්නේ එක කෝකටත් අයිලන් හදන්න පටන් ගත්තා. එතකොට පැතිලා. උද ආරම්භක යෝගාවචරයට දෙන උපදේශුත් අවසානයේ මාර්ග ඥානෙට කිට්ටු කරන උදා යෝගාවචරයට දෙන උපදේශුත් අතර ලොකු වෙනසක් තියෙනවා. සමහර වෙලාවට කළු සුදු වෙනසක් තියෙනවා. ආන්න ඒ නිසා ප්‍රධාන වශයෙන් මම බලාපොරොත්තු වෙනාද කතා කරන්න චෛසික දෙකක් කරගෙන එකක් තමයි මේ වීර්ය චෛසිකය අනිත් එක සතිය කියන චෛසිකය මේ චේතනාවන්ගේ කලුසුදු වෙන් කරගන්න අවස්ථාවේ චේතනාවලු සුද්ධියට වඩා කලුසුදු දෙකෙන් සුදුව තෝරාගෙන සුදු වඩාත් වඩා කලුසුදු දෙකම ඇති ප්‍රේක්ෂා වේදනාවට නැහැටි එයින් ගැලවෙන හැටි බලනකොට කොහොමද කලුදුන් වෙන් කරන අවස්ථාවේදී අපි සතිය කොහොමද අපිට වැටෙන්නේ කොහොමද ඒක ක්‍රියා කළ යුත්තේ වීර්ය සම්බන්ධයෙන් අපි කොහොමද ක්‍රියා කළ යුත්තේ ඊගාවට මේ දෙකෙන් සුදු පැත්ත හරි පැත්ත කුසල් පැත්තට වැටුණාට පස්සේ ඒක බොහෝ කාලයක් පවත්වා ගැනීම සඳහා කොහොමද වීර්ය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද සතිය ක්‍රියාත්මක වෙන්නේ අවසානයේ මේ දෙකම අයින් කළා කලු සුදු දෙකම නැති උපේක්ෂක වේදනාවටපත් වුණාට පස්සේ ඒ තුලින් ත්‍රිලක්ෂණේ මතු කරන යෝගාවචරය කොහොමද සතිය පිටවන්නේ කොහොමද සතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද වීර්ය ක්‍රියාත්මක කරන්නේ කියන එක බොහොම ප්‍රසිද්ධ ග්‍රන්ථා ග්‍රන්ථ ගානතා රූඪ ධර්මවල හොඳට පෙන්නලා දෙනවා අපි දන්නවා අපි ආරම්භක අවස්ථාවේ නැත්නම් භාවනා යෝගාවචරයේ විපස්සනාවකට පෙළඹෙන වෙලාවේදී ඒ යෝගාවචරයට මූල කර්ම ස්ථානයක් දෙනවා පරියන්කේ ඉන්නකොට ආස්වාද ප්‍රසආතේ හෝ පිම්බීම හැකිලිම් හෝ වෙනියම් කායගත සති අරමුණක් දෙන. සක්මන් කරනකොට වම පියවර දකුණ පියවර වගේ ඒ සමන් චේතනා පූර්වකව කරන වැඩේ අල්ලගන්න උත්සාහ කරනවා. එදින්දා වැඩ කරනකොට යනකොට එනකොට කනකොට බොනකොට ඒකට සෑම දෙයක්ම සතිය පිළිතරන උත්සාහ කරන්න කිව්වම ඒ GestureDetectorේ අමුදරුණන් රැකෙමින් හෝ රැකී රස්සා ව්‍යාපාර ගොවිතැන් කටයුතු කරමින් හෝ GestureDetector සුමේ කටයුතු කරමින් ඉන්න කෙනෙකුට කවම දායකක් හිතා ගන්න බෑ මේ තුන් ඉරියව්වේ සත්‍ය පවත් ගන්න පුළුවන් වෙයි කියලා. ඒක පවා සැක කරනවා ඒ තරම්ම අසතියෙන් අමනසිකාරයෙන් තමයි ඉදිරියට කරන්නේ. එහෙම ඇත්ත තමයි අද රජ කරන්නේ මේක. එහෙම ඇත්ත තමයි මේ ප්‍රධාන මිනිස්සුකාර වෙලා තියෙන්නේ. එහෙම ඇත්ත තමයි යුද්ධය පසින්දලා. යෝගාවචරයා මේ බෑයි කියන කටයුත්තට මේ ගුරු පරපුර දැකලා හෝ සත්පුරුෂයන් දැකලා හෝ බුදුජාන විශ්වයේ අදිෂ්ඨාන ශක්තියක් නිසා හෝ උපසම්පරිසේ සම්පත්තියක් නිසා හෝ ගතකට පස්සේ අර ලේන මූත හිඳින්න ගන්න ප්‍රයත්නේ වගේ විශාල ප්‍රයත්නයක් ගන්න වෙනවා. මේ ප්‍රයත්නය අර මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු අනිත් চৈতසිකයත් එක්ක බොහෝම සම්බන්ධයි. මොකද වීර්යය চৈতසිකය. ඒ බුද්ධලා සිද්ධ වෙනවා සීලයක පිළිපදලා. කියන එක පිළිතනකොට මෙසේ කුරුද්දට හෝ මේ අවශ්‍යතාවය කලකලා සතු නරුවනම් වෙන කවුරුත් කියන තැනක දඩයක් ගන්න මේ රජුන් දකපු නිසා නෙවෙයි හොරෙන් නෙවෙයි සතුන් නොමර මේ කියන ආකල්පිතේක නැත්නම් සතුන් මැරීම සම්පූර්ණයෙන්ම පාලනය කරනවා කියන හිතීම ගන්න වෙනවා හොරකම් කිරීම ගැන හිතන්න වෙනවා ඒ වගේම කාමයේ වර්ධව හැසිරීම ගැන හිතන්න වෙනවා ගුරු කේලාම හිස්සදෙන පරිවර්ජන තමයි හුඟක්ම අමාරුම දේ යෝගාවචරයට දේරුම් කරගන්න අනිගමනේ මේ මත්ද්‍රව්‍ය වලින් වැළකීම ඊට පස්සේ මුළු ජීවන කතාවම ආජීවයේ තමන්ට පිරිසිදු කරගන්න. මේක බොහොම බරපතල වැඩක්. ඒ දේ කරන අතර තමයි මෙතෙක් කල් පුහුණු පුරුදු කරමින් හිටපු මේ මුදල් ලැබීමේ වැඩ පිළිවෙල ඥාති සමග අල්ලාපසල්ලා පැවැත්වීම සම්පූර්ණම කපා දැමීමයි මේ සීලේක පිළිපීමයි කියලා කිව්වහම විශාලම දුෂ්කරම අවස්ථාව තමයි මේ සතිය අවුල්ව ගන්න වැඩේ. තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න වැඩි ඉතාමත් දුෂ්කරයි බොහෝ දෙනා බෑයි කියලා කියන තරමට. මේ නිසා ඒ වෙලාවේදී යෝගාවචරයට ගොඩක් ඉතිලි වශයෙන් හෝ වචන වශයෙන් හෝ ක්‍රියා වශයෙන් හෝ කාය සංකාර, වාචී සංකාර, මනෝ සංකාර වල පැහැදිලි පරිණාමයක් ලොකුම පිපිරීමක් සිදේ. මේ සඳහා විශාල ශක්ති ප්‍රමාණයක් අවශ්‍යයි. ඒකට කියනවා ආරම්භ ධාතු කියලා. වැඩි පටන් ගන්න අවශ්‍ය කරන ශක්තිය. සතිය පිහිටවීමට පටන් අර ගන්න ශක්තිය. කරන්න බෑ කියලා හිතන තරමේ සතියක් පිහිටවීම ගන්න ශක්තිය. මේකට අර මම උපදේශ දීපු ගුරුවරයෙක් දීපු උපමාව තමයි හඳට යන්න පිටත් කරපු රොකට් යන්ත්‍රයක ඒ පොළවේ දැඩි ආකර්ෂණ ශක්තියට බැඳිලා තියෙන මේ රොකට් යන්ත්‍රයේ පොළවේ ආකර්ෂණ ශක්තියෙන් පොඩ්ඩක් මෑත් කර ගැනීම සඳහා දවන ඉන්ධන ප්‍රමාණය මුළු ගමනටම යන ඉන්ධන ප්‍රමාණය ඉන්ධන ප්‍රමාණය 180ක් විතර වෙනවා. මහ පොළොව දෙදරාගෙන උපුරාගෙන සම්පූර්ණ මිනිසෙක් ළඟ ඉන්න බැලුව ස්වයං ක්‍රියාවම සිදුවීදී මහා පිපිරීමකින් තමයි මේ විශාල රොකට් යන්ත්‍රේ සාමාන්‍ය පොළොවෙන් අඩි අඩි 4.6ක් විතර උඩට උස්සන්නේ. ඒක නිසා තමයි අඩි 100 ගාණක් උඩ ඒ යන්ත්‍රයේ අඩි 80ක් 90ක්ම පිච්චිලා දැවිලා යනවා. ඒ තරම්ම ඉන්ද්‍ර ප්‍රමාණයක් ලබනවා. එතෙන්දී මේ මහා පොළොවේ ආකර්ෂණ ශක්තිය පරයි. අනිත් වගේ තමයි මේ අසතියෙන් හිටපු නන්නත්තර හිතව හිටපු හිතට යාන්ත සතිය හඳුන්වා දීලා මේ කාමයේ තියෙන ආකර්ෂණ ශක්තියෙන් කඩාගෙන ආධ්‍යාත්මිකවට යන්න විශාල පිටේනක් ඉතිේ. ඒක ඊයේ පැත්තෙන් බලනකොට ආරම්භ ධාතු ආරම්භ ධාතු කියලා මතක් කරගන්න. සතියේ මේ කොටස ඉතාමත් වේද කරගන්න. ඊට පස්සේ මේ පුද්ගලයා ඒ සම්පූර්ණ ජීවන රටාව වෙනස් කළ සීලක පිළිතලා අරමුණ දිහිත පිටවන්නේ ගියාම ඒ කාර්යයට දුවන අස්තේක උඩ අලුපුහුරු වියක් යන හදනවා වගේ. මුන්නම තාලයකටවත් එකවර පින්දි නැකින් දෙක තුනක හිත හිටින්නේ ආස්වාද ප්‍රසවාස දෙක තුනක හිත හිටින්නේ විනාඩි 5ක 10ක කය තැම්පත් කරලා තියානින්න බෑ. හැම වෙලාවෙම මේක එහාට දඟලනවා මෙහාට දඟලනවා. ඉතින් මේ යෝගාවචරය එතනදී මහ විශාල සටනක යෙදෙනවා. සාමාන්‍ය ලෝකයා මේකට බොහෝම උපහාසාත්මකව සලකනවා කරන්න බැරි වැඩ කරලා නිකන් පිට්ටු හදා ගන්න හදනවා. නමුත් යෝගාවචරය ධර්ම සාකච්ඡා නිසාවෝ ධර්ම දේශනා නිසාවෝ සත්‍තු සාසන නිසා කවදා හරි තේරුම් අරගන්නවා මෙතෙන් මේ වියදම මේ කප කිරීම මේ ආයෝජනය නොකර අපිට කවදාහකවත් අතුලාන්ත ගමනක් ආත්‍යහසයක් වෙන්නේ නැහැ. විශාල සැපතීමක් කරගන්න. ඒ මොකද මේ වෙලාවේදී දුකෙන් සැප වෙන් කරන පවෙන් පින වෙන් කරන අවස්ථාවේදී විශාල චේතනා රාශියක් එක සටහන් ඒක ඇත්තටම බාහිර සතුරේ සතුරෙක් එක්කනම් කරලා බේරුම් ගන්න පුළුවන් අද කාලේ තියෙන ආයුධත් එකයි තාක්ෂණයත් එකයි නමුත් මේ චේතනා මෙතෙක් අපිම පෝෂණය කළ දේවල්. අපිම හිතාන එක හොඳ මත අපිම හිතාන එක හොඳ මතාන්තර අපිම හිතාන හොඳ සංකල්ප. නමුත් Tamanට අර සතිය පිටනකොට තේරෙන පණ ගන්නවා මෙතෙක් ඉරදීලා තියෙන්නේ පෝෂණය කළ තියෙන විශාල විෂ බෝල තාප කොටාවේ. මේ සත්පොට්ටාදී දකින්න සතිය අවශ්‍යයි. ඒ සඳහා සීලයක පිළිගන්න ඕනේ. ඒ සාමාන්‍ය විදිහේ නම් නැත්නම් හිතුවේ නැතර කරන්න වෙනවා. ආහනේ වෙලාදී යෝගාවචරය ලොකුම ලොකු පරිණාමයකට පෞද්ගත්වයේ ලොකු වෙනසකට රුචි අරුචිකම් වල ලොකු වෙනසකට බලපාන වෙනවා. මේක පැවිද්දත් එක්කම නම් සිද්ධ වෙන්නේ පැවිද්දෙන් අවුරුදු දෙක තුන යනකොට සිවුරු අරින තරමට මේක සාර්ථක ප්‍රතිඵල නොලැබුණොත් වෙන්නේ. එනිසා අද තියෙනවා ඒකලදී වෙනත් ප්‍රයෝගයක් ඉහිම ඉඳගෙන මේ දෙක කරන්න පුළුවන්. අපි මේ කාලේට ප්‍රාණ මධ්‍යස්ථානයකට ගිහිල්ලා <clears throat> ඉරි සම්බන්ධතා සම්පූර්ණයෙන්ම අමතක කරලා සීනික පිළිතලා ඉතින් උදේ හවස තව දෙපැය 24න් භාගයකට වැඩි කාලයක් මේ සත්‍ය පිළිීමේ වැඩ පිළිවෙලට ගත කරන්න ගියාම <clears throat> විශාල පරිවර්තන හිතේ චේතනාවල මතබතාන්තර සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි හිතමු මේ යෝගාවචරයාගේ මේ ප්‍රයත්නය සාර්ථක වෙනවයි කියලා. නැත්නම් සාර්ථක යෝගාවචරයක් නම් පරියන්කේදී එක දිගට හුස්ම රැලි හතරක් පහක් දක්ව ගන්න පුළුවන් පිම්බීම හැකලින් වාර හතරක් පහක් දක්ව ගන්න පුළුවන් සක්මනේදී මේ කොනෙල්ල යහා කොනට යන කම්ම ඊවර මනින්න පුළුවන් ඉන්න පාත යනකොට හෝ ප්‍රධාන වැඩක් කරනකොට එහි සතිය පිහිටවන්න පුළුවන් තනින් තනින් සතිය පිහිටවන මට්ටමට ආවට පස්සේ අර මහා සුළි සුළං වතුරකට කුණාටු වතුරකට අහුවෙච්ච මිනිස්සෙක් යන්තම් ඔළුව නහය උස්සගත්තා වගේ කුංචි සාන්තියක් එන්න පටන් ගන්නවා. නමුත් සතන තාම දිගටම තියෙන මුළු කඳම තාම තියෙන්නේ කෙරක්ම පෙනෙන වතුර. අන්නේ මට්ටමට ගියාට පස්සේ මේ යන්තම් ඇති කරගත්තා වූ මේ සතිය එක දිගට පවත්වන්න නම් චේතනා සම්පූර්ණම නතර කරගන්න. මොනම චේතනාවක් ආවත් ඒක සතිය කරනවා. මොනම චේතනාවක් ආවත් ඒක වීර්ය බාලනවා. ඒ නිසා යෝගාවචරය මේ චේතනාව එක පැත්තකට දානවා සංස්කාර වශයෙන් ඒ සංස්කාර සංඛාර කියලා ගත්තට පස්සේ සංස්කාර කියවම මේ සිංහල සංස්කෘතියේ සංස්කෘත පැත්තට බරයි සංඛාර කියවම පාලියට බරයි මේක තුන් ආකාරව තමයි කැදෙන්නේ කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කාය සංඛාරයේ තමයි අපි භාවනා හිත යොදන්නේ කාය සංස්කාර කියලා කියන්නේ මොනවද ආස්වාද ප්‍රසවාස දෙක. මේකට හිත යන්න නම් වචී සංඛාර මනෝ සංඛාර සංනිකර බාධා. වචී සංස්කාර කියලා කියන්නේ විතක්ක විචාර. අරමුණු රාශියක් තිබේ විවිධ අරමුණු වලට හිත නංවමින් සැනකෙලි පවත්තන එක තමයි නුපුහුණු හිතේ පුහුදුන හිතේ හැටි. ආනේ වචී සංස්කාර වල පවතින මේ විතක්ක විචාර අරමුණෙන්ම මූල කර්මස්ථානියටම නැංවීම අර කුළු හරකෙක් අල්ලගෙන ගමට ගෙනාවා වගේ. එකගේ කුළු ගතියට වනතර ගතියට සම්පූර්ණයෙන්ම කොළමල දඩබ්බර ගති පාන. ඊගාවට සංඥා චේතනා දෙකක් පැහැදිලි වෙනවා. බාහිර ලෝකයාගේ මේ කටළු කතාත් එක්ක Taman තුළ ඇති වෙනා වූ ඔලොමතල අදහසුත් එක්ක අර හැදෙන සතිය, වැඩෙන සමානය, වීර්ය මුදුම විදියට කඩලා බිඳලා දානවා, පිළිබිම් මල් නැති කරනවා වගේ අලකොල ලන්දක් හැඳ ගන්නවා. කැටි ගාලා දානවා. නිසා යෝග ආචරණ සාල වශයෙන් සත්පුරුෂ ආශ්‍රය අවශ්‍යයි. ධර්මයේ යෙදෙන්න වෙනවා. මේ තමන් කරන සතිය මේ තමන් වඩන වීර්ය අත්‍යවශ්‍ය බව තේරුම් ගන්න වෙනවා තේරුම් ගනිමින් අර ඇති කරගත්තා වූ යාන්තම් ඇති කරගත්තා වූ මේ සතිය විගත පවත්වන්න ලොකු වීර්යයක් අවශ්‍යයි නමුත් ඒක අර මුල්ම වීර්ය තරම් <clears throat> බරකට නැහැ. හැබැයි ඒකට ඥානෙ විශේෂයි. සතියෙදී මෙතනදී බොහෝම වැදගත් මේ කාලය ඇතුළත දැන් විවෘතව කතා කරන්න පුළුවන්. අනේ හිත පවත් ගන්න පුළුවන් කටියක තේනවා. ඒ කියන්නේ 100%ක්ම නෙවෙයි අතරමැද හිතවිලියේ වේදනක් එනවා. ශබ්දත් ඇහෙනවා. නමුත් යෝගාවචර දන්නවා මේ වේදනා හිතවිලි තාප්ප කියන ඒවා නන්නත්තර වීම, වල්මත් වීම මම නැවත නැවතත් අරමුණේ හිත පීඩන්න ඕනේ කියලා ප්‍රයත්න කරනකොට යම් වෙලාවකට ඇති වෙනවා තත්වයක්. අරමුණේ හිත හිටිනවා ඒ ඉන්න අතරමැද ප්‍රබලව හෝ දුබලව වේගෙන් හිතවිලි පාලන. ප්‍රබල හෝ දුබල හෝ කාය සංවේදනා මතුවේ. ශබ්ද ඇහෙන. නමුත් යෝගාවචරය යම් වේලාවක හොඳ සීගුද්ධිය කල්පනා කරලා බැලුවොත් මේ කලබලකම් කරච්චල් නැති තාම මූල කර්මස්ථානේ තියෙනවා. මෙන්න මේ අවස්ථාව අද විග්‍රහ කරලා දෙන්න පුළුවන් தত্ত্বය ඉතාම අඩු කර්මස්ථානකාරවරු අතර. විශේෂයෙන්ම මේ කතා කරන්නේ භාවිපස්සන යෝගාවස්ථේ කියන්නේ. මෙන්න මෙතනදී ඒ යෝගාවචරය නානා විදියට මේ ප්‍රශ්නේ අහනවා. මට සද්දයක් ඇහෙනවා. මම මේ සද්දේ વિશે මෙනෙහි කරන්න ඕනේද නැද්ද? ඒකද සමත භාවනාවේදී කියන්නේ මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. ඔබ නැවතත් මූල කර්මස්ථානට යොදවන්න. විපස්සනා භාවනාදී මතක් කරන්නේ සද්දේ මූල කර්මස්ථානට බාධාවක් වෙලා ප්‍රකටව ප්‍රබලව එනවනම් මෙනෙහි කරන්න නැත්නම් මූල කර්මස්ථානයේ දිගේම පවත්වාගෙන යන්න. හිතවිලි කියනොත් එහෙම නැත්නම් වේදනාව විශේෂ මෙච්චරයි. මෙන්න මේ අවස්ථාව තමයි යෝගාවචරයට නිදිරිපත් කරගත්තා වූ මූල කර්මස්ථානයේ බොහෝ කොට පැවැත්ීමේ උපග්‍රහිත විදිය කියලා කියන ගත්ත දේ අතර ගත්ත දේ දිගට පවත්වාගෙන යන්නේ විශාල මේ ඥානාමික වීර්යයක් මුසු සත්‍යයක් මුසු වැඩ පිළිවෙලක් අවශ්‍යයි. මෙතනදී බොහෝ දෙනා බොහෝ වැඩ කරනවා. නමුත් ඒක දඬුවම් කළ යුතු සිවිල් අපරාධ නෙවෙයි. බොහෝ වෙලාවට මූල කර්මස්ථානයක් පවතිද්දී එන සද්ද දිගේ කල්පනා කරලා හිතට කනගාට ගන්නවා හිත කැතුනදෝ භාවනා කරනදෝ සතිය කරනදෝ සමාධිය කරනදෝ මූල කර්මස්ථානේ පවතිද්දීම වේදනාවක් වෙනවා වේදනාව එන එක හොඳ නැහැ වේදනාවට එන්නෙත් වැඩි වෙනවා දැන් සතියත් අඩු වෙලා නැගේ සමාධියත් අඩු වෙලා කියන චේතනා කරන්න පටන් ගන්නවා සංස්කාර ඇති කරන්න පටන් ගන්නවා එහෙනම් දැන් මේ වෙලාවේදී චේතනා සංස්කාර විෂ මෙලින්ගෙන එන වෙලාව යෝගාවචර අභීත හිතක් ඇති කරගන්න ඕනේ. යෝගාවචරය පෙර දක්මක් ඇති කරගන්න ඕනේ මේ අර තනින් තනින් මතු කරගත්තා මූල කර්මස්ථානේ සතතව ප්‍රබලව හැම වෙලාවෙම තියෙන අවස්ථාවක් නම් ඒක හිතන්න මේ සතිය වර්ධනයක් මේක සමාධිය වර්ධනයක් මේක චේතනාවල දුබලයක්. එඳ ඒක ඒක නිසා සඳහන් කරනවා අතීතානු භාවනා චිත්ත වික්ඛෝපාන සත්‍ය සමාධිත්ත පරිපන්තෝ යම් වෙලාවක අරමුණ විදී පවතින අතීතේ සම්බන්ධ විසුවිලක් ආවන ඉතන අරමුණ විදී ගැලවුණා අතීත විද්‍යාවක් ඉදිරිපත් වුණා ඊට පස්සේ ආකාරයට වැඩුණා සමාධි කැරේ මේ කියන්නේ පන්ති කියන කතියට අල්ලන්න පුළුවන් කතිය දන්නවා මූල කර්මස්ථාන වශයෙන් නම් නාහිත ආග්‍රේ හෝ උදේ හිත කියන්නේ හිතේ ඉන්න වෙලාවට මගේ හිත අතීතෙට ගියා ඉතින් ඒ නිසා මට වැරදුනා කියන පශ්චාත්තාවයක් ආවා. එතකොට සමාධිය හෙල්ලුණා. නමුත් සතිය මෙන්න මේ සතියද කියන සති බල කියලා සමාධේ අකම්පියත්තේන සති බලං. ඉතල සතිය තිබුණේ ඍජු සතිය. දැන් සතිය නැති බව සමාධිය නැති බව දැනගන්නා සතිය සති බලයේ වශයෙන් සඳහන් කරලා තියෙනවා. පරිසම්පිතා. සතිය බලයක් බවට පත්වීගෙන එනකොට ඒ සතියම අසතියෙන් ඉන්න අවස්ථාවල් පිළිබඳව යම් කිසි සංඥාවක් ඇති කරන්න පටන් ගන්නවා. මෙන්න මේකට ආධාර කරන යෝගාචර සුත්තාමත් මානපයි. වාකලාට යෝගාචර මේ ගැන කනගාටු වෙනවා. කනගාටු වෙන්න වෙන්න චේතනා වැඩෙනවා. කනගාටු වෙන්න වෙන්න සංස්කාර වැඩෙනවා. දුක වැඩෙනවා. මෙතෙන්දී සතුට වෙනවා. මේ සාමාන්‍ය තිබුණ සතිය සති බලයක් බවට දැන්පත් වෙනවා. සතිය අධිකාරිය පිළිතුරු වෙන්නයි හදන්නේ. එනිසා නැතිය තියෙන තරයි නැත්නම් පිළිබඳ සම්පූර්ණ දැන් සමීක්ෂණයක් කරන සාක්ෂිතා වාර්තාවක් අරගෙනයි තියෙන්නේ කියලා දැනගත්තා නම් ඒ යෝගාසනක් දැන් අල්ලතයි. කොහොමද ඉදී නැගිටපු වෙලාව ඉඳලා හැන්ද වෙනකම් මම සතිමත් වෙන්නවා මේ මේ වෙලාවේදී සති නැති බව දන්න. පරියන්කේදීත් අදිෂ්ඨාන කරනවා මගේ හිත ආනාපානෙන් පවතිවා කියලා. නම තමයි දන්න මේ වෙලාවේ සිතිවිලි තිබුණා. මේ වෙලාවේදී වේදනාවක් තිබුණා. මේ වෙලාවේදී ශබ්ද තිබුණා. ඒ සත්‍ය වේදනා හිතවිලි පිළිබඳව පසුතැවිලි වෙන්න ගත්තොත් නම් සත්‍ය දුර්වල වෙනවා ආරමුණ අතරමං වෙනවා හිත චේතන බල සංස්කාර රැස් වෙනවා නෑ මේක මේ ලොකු ඡාග්‍රහණයක් දැන් සත්‍යයට මට අහු වෙන පටන් ගත්ත නිසා මට මා විවේචනය කරනගත නෙමෙයි අවශ්‍ය කරලා තියෙන්නේ මේ සත්‍ය තනියම නැගිටින්න ගන්න උත්සාහයක් ඒ නිසා මම මේක පිළිබඳව ඕන සහයෝගය දෙන්න ඕනේ කියන පග්ගහිත විදිය කියලා කියන්නේ ගත්ත දේ බිම නොතබා බිම නොදම දිකිටෝම ගෙනියන වීර්ය. මේකට අඛණ්ඩ සතිය කියලායි සති ගැන කතා කරන්න කියන්නේ. ඉතින් තුනේ කැඩි කැඩි යන සතිය දැන් අඛණ්ඩ සතිය ආවට පස්සේ සතියේ ඉන්නේ නැති වෙලාව පව. ප්‍රමාදයෙන් වැටිලා. නමුත් කම්පා වෙනවා. ප්‍රමාදයේ අකම්පියක් තියෙන සති බලක්. අන්න ඉතින් යනකොට සතිය දෙකට කඩලා ඉගෙන ගන්න. නැත්නම් අප්‍රමාදයේ දෙකට කඩලා ඉගෙන ගන්න වෙන්නේ කාරාපක අප්‍රමාදයේ කාරක අප්‍රමාදයේ. කායාපක අපමාදේ කියලා කියන්නේ මගේ හිත අරමුණේ නෑ දැන් හිතවිලි වල යගෙන යන්තම් දැනීමක් එනවා. නිකන් ඇඟට දැනෙන්න ගන්නවා මගේ භාවනාව වෙනස් වෙනවා. නන්නත්තර බලමත්. ඒ ඒ ඇති වෙන කායාපක අපමාදේ වහාම කායක අපමාදේ කියනවා එහෙනම් සත්‍ය පිහිටව ගන්න කියලා අන්න සත්‍ය පිහිටීමේ මූල කර්මස්ථානේ අරමිකයක් වගේ ලං කර ගන්න ආදාර කර ගන්න. ඒ නැත්තම් හිතවිල්ලක් එනවා. නෑ වේදනාවක් එනවා. වේදනාව හොඳ තුරු බලවත් ප්‍රකාශ වෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරය එහාට මෙහාට අතනනවා. මූල කර්මස්ථානෙ ඉන්නවාද? වේදනාවට යනවාද? මේ දැන් වේදනාව ගණන් නොගෙන මූල කර්මස්ථානෙ හිතියොත් මෙතන කොර වෙලා මොකක් හරි අතනීපයක් වෙයිද? අන්තභාගයක් හැදෙයිද? කොහොම හොඳ නෑ නේද? ආදි වශයෙන් ටිකෙන් ටිකට යන්න ගත්තාම තේරෙනවා. දැන් මේ කතා කාණුවට පැනලා එහෙනම් නන්නත්තාරය. අන්න ඒක කියන කාරාත්මක අප්‍රමාදය කියලා. ඒත් එක්කම කාරක අප්‍රමාදය කියලා කරලා එහෙනම් මෙන්න මේකයි කළ යුත්තේ. එහෙමනම් වේදනාවක් නම් වේදනාව කියලා කෙලින්ම සතිය වේදනා පොතන්ද වේදනාව දෙන කොහොමද වේදනාව දෙන අදාළ. එහෙම නැත්නම් වේදනාව පැත්තක තිබීදී මොන කර්මස්ථානෙ කියන්නේ. ආන්නේ අපිට ආවට පස්සේ ඒ යෝගාචරයේ නියම උපදේශේ. ධනමාර්ගෙම ඕනේ. ධර්ම සාකච්ඡා මාර්ගෙම තෝනේ ආදර්ශනෝ තෝනේ ඉපදෙදී තමන් ඒ ක්‍රියාත්මක කරන්න ගත්තොත් ඒ යෝගාවචරයට මුලින් සතිය පිළිතුරා ගන්නා කාලයේ ඇති කරපු සතියට වඩා කල්පනා බවට හරියට හේන් කපල ගිනි බිඳලා කටුවට ගහගෙන හේන් කොටන කාලයේ කරන ශක්තියට වඩා යදොමට වඩා හේන රකින්න කාලේ කොහොමද අපහසු ඉඳගෙනයි කරන්නේ නමුත් හැම වෙලාවෙම හේනේ ඉඳෝ මොකද හැදීගෙන ඉන්න මේ ලපලු කන්ද පරිබෝධ කාරක සත්තු කැමැති ඒක සත්තුන්ට කය ඇහි කටුවනිනා වගේ තමයි ඒ අලුත් වැල් දකින්නකොට. ඉතින් ඒ නිසා ගොවියා ළඟ ඉන්නවනොත් අරතරම ගිනි බින්දගෙන නටන දගලන් දෙයක් නැහැ. මෙන්න මේක සම්බන්ධව අද උගෝක් යෝගාවචර වල්මත් වෙලා ඉන්නේ මෙන්න මෙතන. විශේෂම සත්පත්තා. මේක හොරාදෙනේ. පිට 60කට විතර ප්‍රමාණයක් මේ පිළිබඳව Tamanටම තාප කරගන්නවා Tamanටම දෙස් දී ගන්නවා Tamanටම මන්දෝත්සාහය කරමින් චේතනාව වඩනවා. සංස්කාර කරනවා. ඉතාමත් සුළු පිළිසක් මේක හොඳ තත්ත්වයක්. මේ තත්ත්වයට දින මේ සතිය වැඩෙන්න නම් ඒ හැකි සංඥාව ගන්න ඕනේ. මම මේක ආපු නිසා ඉදිරියට මෙදියා අරමුණු රාශියක් මත වෙනවා. මත උනන තවත් මූල කර්මයක් ගන්න කියනවනේ. ඒක මධ්‍ය ප්‍රතිපදාව ඒක දිගින් කියන්නේ. මේන්න මේ ප්‍රයත්න කරන යනකටගෙන යනකොට මේකට අපිට කියන්න පුළුවන් මේ අවස්ථාවේ මධ්‍ය ප්‍රතිපදාවට තදී අත්කිනම කාණ්‍යෝගයකුත් නැහැ මෙතන කාමසුකල්ලි කාණ්‍යෝගයකුත් නැහැ තාම ප්‍රයත්න කියනවා යොමු වෙන්නේම පිටසාර අනිවාර්යම උපේක්ෂාවට යන්නේ මොකද යෝගාචරය පුළුවන් තරම් මූල කර්මස්ථානියමයි බලන්නේ අනිත් දේවල් ඇවිල්ලා හොඳටම අලාපාලු කෙරුවොත් කරදරකම් කරත්තල් කෙරුවොත් විතරක් මූල කර්මස්ථානය අදගෙන බිම දැම්මොත් විතරක් බලනවා නැත්නම් මූල කර්මස්ථානෙම කරගෙන යනකොට බාහිරින් එන මේ ලෝක ධර්ම අෂ්ටලෝක ධර්මයන් නිවේ පුදුමාකාර උපේක්ෂාවෙන් පටන් ගන්නකොට ඔන්න චේතනා පොත් වෙනවා කියනවා නම් එහෙම නැතුව උපේක්ෂාව කොච්චර වැඩි වෙනවද කියනවා නම් යෝගාචරය මේ ගැන කලින් උපදෙස් ලබා නැත්නම් දුක නිින්දට වැටෙන පමණයි. භාවනා ඉතාමත්ම ඒකාකාරී භාවකට වැටෙනවා කියන තෝරයි. පාළු ගතියකට ගියයි කියලා තෝරයි. නීරස ගතියකට ගියයි කියලා තෝරයි. ඒක මොකද මෙතෙක් කල් දුන්න විශාල හතනක්. දැන් තියෙන්නේ මේ සතන බොහොම ඈතක ඉඳලා යම් සෝම කරන මාර්ගයෙන් හෝ සේවකෙක් මාර්ගයෙන් හෝ කරගන්නවා වගේ වැඩ පිළිවෙල. අන්න එතෙන්ට යනකොට මේ චේතනාවල සහ සංස්කාර ධර්මවල නැත්නම් Taman මේක අනන ගතිය. මේකට ඇඟිලි ගහන ගතිය කොච්චර ඈතට වෙලා යනවද කියනවනම් ඒක විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ පරතෝ කියන වචනේ. දැන් Taman මේක දෙන්නේ නැතිලීම හෝ ආනාපාන කියන මූල කර්මස්ථානයේ අනුන්ගේ දෙයක් වාගේ. කොහේ තියෙන කොච්චර වෙලා බලන හිටියක් තියෙන එක්ක ප්‍රකටව තියෙන එක්ක අප්‍රකටව තියෙන එක්ක ප්‍රියව තියෙන එක්ක අප්‍රියව තියෙන එක්ක දුරව තියෙන කොලාග එක්ක ගෝර ඕලාරිකව තියෙන එක්ක සියුම තියෙන කොහොම හරි කිය. ඒ නිසා මේක දිගේ බලනකොට දිවේ දකුණු කුකුලාගේ කර්මලා මෙලේ මෙලේලේ බෙනේ සකදේම සුදු වෙලා වගේ මූල කර්මස්ථානයේ පව උතුමාකාර උපේක්ෂාවක් ඇති කරන්න පටන් ගන්නවා. මෙතනදී මේ චේතනාවල අඩුවීම සංස්කාර ධර්ම වල අඩුවීම නිසා යෝගාවචරයේ එන මේ කුසීතකම නිද මේ නිබ්බිදා ප්‍රමාණය ඥානයේ මුසුතිවි නැත්නම් කල්ප ගානක් අල්ලන්නේ. මේක ලොකු සාන්තියක් මේක හොඳක් කියලා මෙන්න මෙතනදී තමයි මේ සමාධියත් විපස්සනා වර්ධකයේ අතර ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ විශේෂයෙන්ම මේක මේ විදිහට මේ අරමුණ ස්ථිරව පවතිනකොට සමහර විටක ආත්ම ඇල්මැරිච්ච සීතල ගතියටපත් වෙලා හිත සීතල වෙලා ඒක සැප විඳින ගතියට ගිහිලා ලෙඩ වෙච්ච සතෙක් වගේ මුල්ලකට හේතු වෙලා එහෙම පිළිහෙන්නත් ඉතිරි එහෙම නැත්නම් ඔය සමාධි තානක් හොඳ වෙලා පාතන විදිහට ප්‍රධාන ඕභාස උපේක්ෂා එතනින් ගියාම ඈත පේන ගතිය යෝගී උපක්ලේශ වශයෙන් ප්‍රකටව පේනක් ඉඳ තියෙනවා. නිසා සමාධියමයි උතුම් සමාධියමයි වගේ කරන කෙනෙක් කියලා කිව්වොත් උන් ඔතනදි ඔය උපක්‍රම දෙකටම අහු වෙනවා. නමුත් ඒක නෑ ගන්න ඕන සමාධිය. මොකටද? යථාභූත දර්ශනයේද යථාභූත ඥාන දර්ශනයේද මේ ඥාන දර්ශනය ගන්න නම් අපි දැනගන්න ඕන උපේක්ෂාවට යනකොට මේ නින්දර වැඩෙන්නේ නැතුව අධිකව ඇති වෙනා වාලෝකෝභාසවටමත් වෙලා ඒක ගැන රසෙ නිතින් නැතුව අර දුර්වල වෙලා තියෙන. මේ බාලා තියෙන, විෂමැරලා තියෙන අරමුණේම දඩ අරමුණමම අරමුණ මේක බොහොමත්ම අමාරුයි. මොකද ඉස්සල තිබුණ යෝගාවදයට ආරමුණ ඉදිරිපත් කරගැනීමේ දුෂ්කරතාවය. දැන් තියෙන්නේ ආරමුණ නිතරම පෙළලා උඹ නොදකින් කියන කාර්යය. නොදකින් නොපතන් කියන කාර්යය. ඒකයි මම කියන්නේ අර මුලින් මුලින් ආරමුණ ලං කරනකොට යෝගාවචර ආරමුණ කෙරේ දක්වන ආකල්පයත් මේ අවස්ථාවේ දක්වන ආකල්පයත් අතර ආස්පසින්ම කල්සුතු වෙනසක් පේනවා තාක්කේ. දැන් විපස්සනාවේ බල විපස්සනාවට ගියාට පස්සේ අරමුණ ඉහිමම තියෙති. යෝගාචර හොඳට පේනවා චේතනා නැහැ, ප්‍රයෝග නැහැ, ප්‍රයත්න නැහැ. භාවනා කිරීමෙන් ලැබෙන්න ඕන මූලික ප්‍රතිඵල ලැබිලා තියෙනවා. දැන් තියෙන්නේ නොසලී. සය ගන්න. මේ අරමුණම අස්කන විගිනි කරා හිටිච්ච හතෙක් අන්නන්නේ නැතුව ඒ සතාට පණිඩ දෙන්නේ නැතුව බලාගෙන ඉන්න වගේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ඒක දිහා බලාගෙන ඉන්න නම් සුඛාචර පහදීම සම්මා සංකප්ප තියෙන්න ඕනේ පැහැදිලිවම විකසනා කියන කඳුලා දෙනවා. එහෙම නැත්නම් මේ මේ මට පණින්නවා. එහෙම නැත්නම් තමයි යෝග ආචර තමන්ටම එස්දී ගන්න පටන් ගන්නවා. සාප කර ගන්න පටන් මොකද්ද මේ කරන්නේ? ඇති තේරුමක් ඇති වැඩක් නෙමෙයි මේක. මේක හරියට මහා මුදේ මැදට අතරමං වෙලා හිතන්න හදනවා වගේ. පොඩේ. කාන්තාරකට මං වුණා වගේ. මේ වෙලාවට යෝගාචරයට අර මෙතෙක් එන්න උදව් උපකාර කර මූල කර්මස්ථාන ඉතාමත් උපේක්ෂකව පෙන්වන එයින් හිත මෑත්ම කරගෙන දිගට යන්න නම් මේ චේතනා පිළිබඳව ප්‍රධානම අවබෝධයක් අවශ්‍යයි චේතනා කියන්නේ ප්‍රයක් මෙහෙයවි ප්‍රයෝග එන්න මේ චේතනා ප්‍රයත්න ප්‍රයෝග නතර වෙලා අර මොන ඉස්සරහම තියෙනවනේ ඒකට ප්‍රේ කරන්න කාදහන්න ඒකයි අල්ලා ගන්න ඒක දිගේම තමයි නිරෝධය කියන්නේ ඒක දිගේම තමයි විපස්සනා කියලා ඒ නිසා මේ හැම දෙයකම කර්මාන්ත බහුලව ගත කරන කෙනාට කම්මස්ස කම්මස්ස කම්මාරාමතා කියන එක මෙතන ගියාට පස්සේ හරි පාළු ගතියක් එපාවිච්චි ගතියක් එන්නේ. දැන් සම්පස්සාරාමතාවේ මේක කාට කාට පීකියා ඉන්න කතා කරන්නේ සම්මප්පලාප වලට ගැටෙච්ච එකනට වචී සංස්කාර මාර්ගයේ මේක පිළිෙන්නේ කියනවා. නිද්දාරාමතාව තියෙන කෙනාට බොහොම නින්දට වැඩ. බොහොම ඉක්මනට නින්දට වැටෙනවා. සතිය නැත්තම් විශේෂයෙන් මෙනෙහි කිරීම නැත්තම් සමය සක්මන් කිරීම නැත්තම් මේ අවස්ථාවේ නිදර වැටෙනවා. විශාල කාලනාක්‍යයක් සිදු වෙනවා. ඒකට සංසංකාරාමක. අර දකින්න නැත්තම් ෆොටෝ එකක්වත් ගෙනලා බලන්න නැත්තම් අහන්න නැත්තම් සද්දයක් ගෙනලා බලා ගන්න නැත්තම් එහෙම නැත්තම් කාහරි පණිවිඩයක්වත් ලබා ගන්න නැත්තම් වශයෙන් මේ සංසර්ගයේ පිළිබඳ අදහස් තියෙන කෙනාට මේ ඒකාකාරීව පවතින මූල කර්මස්ථානයේ විශාල අකමැති ස්වරූපයක් නියම ඉන්දන ස්වරූපයක් ඇති මේ විදිහට මොනම දෙයකින් අවසාන වශයෙන් ප්‍රපංච රාමතාවයක් තමයි මේ මොකද උනේ හරි ගිහිල්ලා මට වැරදිලා අපි නැති වෙලා ආදි වශයෙන් ප්‍රපංච කරන්න පටන් අරගත්තොත් ඒ සෑම තැනක්ම ඒ පුද්ගලයාට එතන බොරු වලක් වගේ තත්ත්වයක් තමන්ගේ තමන් විශ්වාස නැතින ප්‍රධාන වශයෙන් චේතන නැතිවීම ප්‍රයත්න නැතිවීම ප්‍රයෝග නැතිවීම මෙහෙවීම නැතිවීම අදාහ ගන්න බැරි නම් හැම කරන දෙයක්ම ප්‍රයත්නයක් පාරකට වෙනවා ඒකේ කාන්තම දුක්කේ. එනිසායි සති අවසාන කළොත් සති වේපුල්ල භාවයට ගියා. නැත්නම් වීර්යයේ පරිපූර්ණ භාවයට ගියා. ජයකනුව දැකීමෙන් ජයකනුවට අවසාන මේ ඉරියව්වේ වෙනස වෙන ප්‍රයෝග කරන යෝගාමේ සර්ගකාරීක් වාගේ ඒකේ සාධරීයකට යනවන බොහොම ඉක්මනට වැඩේ කරගන්න. නමුත් මේ චේතනා නිසා සංකල්ප නිසා මේ වෙලාවේදී මේ නිකන් බලාගෙන ඉන්න ගතිය ඉතාමත්ම දුෂ්කරයි යෝගාවචරය. මේ සඳහා නිතරම කමඨාන් සුද්ධ කරන්න. නිතර ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. නිතරම ධර්ම දේශනාවල තියෙන නිපාන පරිසංයුත් දේශනාවල තියෙන මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්ම මේ උපේක්ෂාවේ තියෙන වටිනාකම තේරුම් ගන්න. ඒ උපේක්ෂාව කියලා කියන්නේ අඥාන උපේක්ෂාවක් නෙවෙයි. ඕන දෙයක් වෙච්චාවයි කියලා කරබන් එක නෙවෙයි. මූලික අර පොළවෙන් උස්සාගත්ත අර රොකට් යන්ත්‍රේ අර විශාල ශක්තියක් විතරා පොළවෙන් හරියට උස්සගා හතම හයියට උස්සගත්තට පස්සේ ඒකේ කරකැවි කරකැවි ඉන්නකොට තමයි අපි දෙවෙනි රොකට් එක අපත්තු කරලා ඕක හඳට විදි. එතකොට එන්නේ එන්නේ එන්නේ පොළවේ ආකර්ෂණ ශක්තිය අයින් වෙලා හඳ පැත්තට ගියාට පස්සේ ඉබේම හඳ දිහාට ඇදලා ගන්න ගැතියක් යනවා. ඒ අර පොළොව පිළිබඳ ලොකු ආදරයක් කැමැත්තක් තිබුණ කෙනෙකුට නම් මහා වියෝවක් ඇති වෙනවා. නමුත් අද දිහාට ඇදෙන්න පටන් ගන්නවා. ඉතින් අර පොළොව පැත්තටම ඇදෙන කෙනෙකුට නම් මේක මහා ඈතට ඈතට යනවා නෑ දැයි නැතිනවා කතා බතා කරගන්න බැරි වෙනවා දකින්න බැරි වෙනවා අර කියන මේ සමුල්ලේපනාදී සංකල්ප පවත් ගන්න බැරි වෙනකොට සංදී කියන කබලාභෝත්වක් ඇති කෙනෙකුට නම් සැපයක් ඇති ඒ වගේම තමයි ලෞකික පැත්ත අමතක කරලා ලෝකෝත්තර ධ්‍යානයට යන කෙනෙකුට නම් උපේක්ෂාව වෙනකොටම ඒකේ ගැඹිරත්වයක් වැඩෙනවා. අඛණ්ඩ සතියක් එනකොටම ගැඹිරත්වයක් වැඩෙනවා. පරිපූර්ණ වීර්යයක් එනකොට ගැඹිරත්වයක් ඇතිවෙනවා. විශේෂයෙන්ම චේතනා නතර වෙලා ප්‍රයත්න නතර වෙලා ප්‍රයෝග නතර වෙලා ඉබේම වැඩේ සිදු වෙනකොට ඒ මට්ටම ඥානනම් ලොකු කලතුණකමක් අවශ්‍යයි. ආන්නේ කලතුණකම අධි විපස්සනා ලෝකේ ගාස්මායි. මේ කල්තුනාකම වැඩක් නැහැ පටන් ගන්න වෙලාව. පටන් ගන්නලාදී ලොකු කර්මාන්ත ශාලා ගතියක් අවශ්‍ය කරනවා. ලොකු ප්‍රයත්නයක් ඕන. නමුත් අවශ්‍ය තැනට එනකොට ඒ සංහිඳියාව ගැනීම ගුරුවරයෙක් නැතුව බැරි තරම් නමුත් එහෙමමත් නෙවෙයි. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කියන්න ඕනේ මෙනෙහි කිරීමේදී ප්‍රධාන මට්ටම් තුනක් තියෙනවා. මේ ප්‍රධාන මූලික මට්ටමේ සතියේ දෙවෙනි මට්ටමේ සතියේ සහ තුන්වෙනි මට්ටමේ සතියේ නැත්නම් වීර්යය දක්වන අවස්ථා තුනට එහෙම නැත්නම් මේ චේතනා සම්බන්ධව අවස්ථා තුනට අපි මුලින්ම ඒක පිළිබඳව වචන සුවල්කක් මතක් කරනවා නම් මුලින්ම ආස්වාද ප්‍රසආදෝ පින්වීම හැකිලිම හෝ වෙන් වෙන් වශයෙන් වෙනස් කරමින් වෙන් වෙන් වශයෙන් ඒක ඒ වාගේ ලක්ෂණ දක්වනවා ඇතුළේම වෙලා ඇතුළේම වශයෙන් මෙහෙ කරනවා පිට වෙලා පිට වෙන එක කරපුවම ඇතුළේම පිට වෙන එක සම්පූර්ණයෙන්ම ප්‍රතිපක්ෂක දෙකක් පිම්බීම හැකිලිමේ සම්පූර්ණ ප්‍රතිපක්ෂ ක්‍රියාවලිය දෙකක්. ඉතින් මේකෙදි හොඳට මේ දෙක අතර තියෙන සතහන් ආකාර ස්වභාව ලක්ෂණ පිළිබඳව හොඳ පරිචයක් ඇති වුණා නම් සමීප වුණා නම් ඒ යෝගාචරයට පේන්න පටන් අර ගන්නවා පිම්බෙන අවස්ථාවක හැකිලෙන අවස්ථාව අතර වෙනසක් නැති මට්ටම. ආශ්වාස උලගේ සහ ප්‍රශ්වාස උලගේ උලන් විතරයි ඇතුළේ පිටවීම අතර වෙනස නැති වෙනවා. නමුත් සතිය නැතිලා නෙවෙයි. සමාධිය නැතිලා නෙවෙයි. භාවනා කරලා නෙවෙයි. ආන්න එතෙන් ආවට පස්සේ එතෙන්ට එන වෙලාව. නැත්තම් මේ පරිවර්තනයේ වෙන එක යෝගාචර හොඳ දාලලියෙන් දැක ගන්න. උදේ දින තුන්දීන කියන අතර වෙනස. කරගෙන කරගෙන යනකොට විශේෂයෙන්ම භාන යම් පරිච්ඡයක් ඇති යන මෙන්න මෙතෙන්ට එනවට පස්සේ දෙකම ඉතාම වේග වුණාට පස්සේ ඒ දෙක අතර වෙනස නැති වෙනවා. විදිහ හැකලීම අතර වෙනස නැති වෙනවා. එතකොට අරමුණයි හිතයි අතර වෙනසක් නැති වෙනවා. මේන හරියට කරකොල අතහැරිය වගේ වැඩක්. කොට්ටෝරයක් අනිත් පැත්ත හැරෙන වගේ වැඩක්. විශාල මේ පාලනයකින් තොරව සිදු වෙන වගේ වැඩක්. ඉතින් මේක හොඳට දැකගත්තේ නැත්නම් මේ සිද්ධියම හත්පට වතාවක් කරමින් යෝගාවචර වෙහෙසපත්. පළවෙනි වතාව හොඳට මේක දැනගෙන කෙරුවා නම් ආහන අර විදිහට දෙමීම හැකීම දෙක අතර වෙනස, ඇතුළේම පිටවීම අතර වෙනස, අරමුණ සහ හිත අතර වෙනස නැති වුණාට පස්සේ මිනේ කිරීම දිගට පැවැත්වීම සඳහා යෝගාවචරය දැනෙනවා දැනෙනවා කියන මෙහෙ කරන්න පටන් ගන්නවා. මේ දැනෙනවා දැනෙනවා කියලා දිගට මෙහෙ කරන යනකොට ආයතරයක් ටික වෙලා ගියාට පස්සේ සාල් සුළුසුම්කට පස්සේ ඇති වෙන සංහිඳියා වගේ උදේට උතුරු බත්තලියක් හැටපෙන්නා වගේ සත්‍ය සංසිඳුණාට පස්සේ නැවතත් අන්නර නැති වෙච්ච පින්දීම හැදීම යාන්ත්‍රණය දෙන්න පටන් ගන්නවා. අර නැති වෙච්ච ආනාපානේ සංඥාව ලාංඡනේ පේන්න පටන් ගන්නවා. අන්න ඒක යෝගාචර ඈත තියෙන මේ පහන් කණුවක් ප්‍රයෝජන ගන්න නාවිකෙක් වාගේ ඒක අරමුණු සලසන කරගත්තොත් විතරටම අර දැනීම දැනීම වශයෙන් යන්නේක වරින් වර මෙනෙහි කරන්නේ. ඒ කියන්නේ ප්‍රයත්න නතර කරලා ප්‍රයෝග නතර කරලා භාවනාවට මේ පැත්තට ඇදෙන්න ඇති. නමුත් හොඳ අවබෝධයකින් ඒ දිශට යන්න. මෙන්න මේ විදිහට එකම අරමුණක් දිගේ විශේෂ හෝ මේ මෙනෙහි කිරීමේ යන්ත්‍රයේ අවශ්‍ය වෙලාවට වාහනයේ ගියර් එක වගේ මාරු කරේ නැත්නම් කවදාකවත් මෙනෙහි කිරීම ඉදිරියට ගෙන යන්නේ නැහැ. ඒක නිසා ප්‍රසිද්ධ ඇත්ත ප්‍රසිද්ධ ඉස්සල සඳහන් කරනවා වේදනාවම වේදනාව වේදනාව කියලා මෙන්න කරලා කොහොමද ඔක නැති කරන්නේ. සාධ්‍යයක් ආවම සාධ්‍යයක් සාධ්‍යයක් කියවම කොහොම නැති කරන්නේ කියලා අර තුන් අවස්ථාවම එකට දාලා ශේෂ කරන්න හදලා අර ව්‍යාකරණ දන්න කීනිය භාෂාවට බය වෙනවා වගේ අජීවකාරය බත් වලට බය වෙනවා වගේ මේ ලිමින් කිරීමට බය. ඉනිසාවට දෙනකොට ඒක දැනගෙන කන්න ඕනේ කියන ප්‍රමාණය දැනගෙන යන්ත්‍ර දැනගෙන වැඩ කරනකොට වැඩ ගන්න. එහෙම නැතු ඔක්කොම හැම වෙලාවෙම මුලින්ම අග දක්වාම ඉන්න මේකෙ මෙනේ කරන්න ඕ මේ ඇසිලෙ පිටේ මෙනේ කරන්න ඕ කරන්න බෑ. ඒ අවස්ථාවේ හැටියට වෙනේ කිරීමේ යන්ත්‍රය නැත්නම් සතිය පිටීමේ යන්ත්‍රය එහෙම නැත්නම් මේ වීර්ය ඉදිරිපත් කිරීමේ යන්ත්‍රය ස්වාක්ෂණිකව යොදවන්නේ. ඒ යොදවනකොට මේ චේතනා පිළිබඳව පැහැදිලි මේ අවබෝධයක් ඇති වෙනවා. අපි බින්දින ඇතුලේ මේකට රූපයක් ගත්තොත් මේ මේකත් පිළිවිත. ඒ මොකද රූපයක් දකිනකොටම ඉතාමත්ම ආධුනික යෝගාවචරය රූපයක් රූපයක් කියලා නිමිතයි. ඒ ජීවිත මුසුමුදයන් දහක් කලක් කර වෙන්න පුළුවන්. ඉතින් වේලාවක් යනකොට ඒ පුද්ගලයාට වැටහෙන්න පටන් අර ගන්නවා රූප බාහිරේ මොන මොන ආකාර තිබුණත් මේ වැඩේ සිද්ධ වෙන්නේ ඇහි විතරමයි කණේ නෙවෙයි නාසයේ නෙවෙයි දිවේ නෙවෙයි ශරීරේ නෙවෙයි හිතේ නෙවෙයි. රූප විශ්ය අදාළ වෙන්නේ ඇහැටයි චක්කු ප්‍රසාදයටයි. එතකොට ඒ පුද්ගලයා දකින්න දකින්නයි කියලා මේක. අර බාහිරව තිබුණු රූපේ වෙනුවට අධ්‍යාත්ම දකින්න දකින්නයි කියලා මේක. පුංචි ටික වෙලාවක් යනකොට තේනවා ඇහෙන් රූපයක් දැකලා හිතේ ඇති වෙන චේතනා සහ සංකල්පන චේතනා සුළුසුළු කනට සත්‍යයක් ප්‍රදීම නිසා ඇති වෙන මේ කාලබල සංකත කරුත්තල් චේතනා නාසයට හුලඟ වැදීම හුලඟ වැදීම නිසා කයට පහද වැදීම නිසා ජීවිත රසවද සියල්ලම සමානකමක් තියෙන්නේ අනුකරණය තමයි කලවම් කරන්නේ. ඒක ඇහෙන් සංඥාවක් කම්පනයක් මාර්ගයෙන් තමයි එන්නේ. කනින් ආවත් කම්පනයක් මාර්ගයෙන් තමයි එන්නේ. නාසයෙන් ආවත්, දිවෙන් ආවත්, කයින් ආවත්, හිතෙන් ආවත් කම්පනයක් මාර්ගයෙන් පමණයි එන්නේ. එතකොට අපි දැනනවා දැනනවා කියලා මේක. එතකොට විඥානයේ ශක්තියක් ඇති වෙනවා මේ අනිත්‍ය ප්‍රතිපද භාවයටපත් වෙයි. අනිත්‍ය ප්‍රතිපද භාවයටපත් වෙන ඕන චේතනාවක් කොපට වෙලා. ඔන්න චේතනාවක් කොහොම විරංජන වෙලා යනවා. එතකොට යෝගාචර තනි වෙච්ච පාරිච්ච ගතියකටපත් වෙනවා ඉබේ භාවනා වෙනවා. ඉතින් ඒ වෙලාවේ ආයතරයක් රූප දකින්නකට වගේ රූප රූප මෙනෙහි කරන්න පටන් ගත්තොත් ඉතින් අවුලකටපත් ඒකම විලෝපනයක් වෙනවා. ඉන්දා ඒ වෙලාවේ මෙනෙහි කිරීම වැරදි තමයි. මෙනෙහි කරනවා නම් දැනනවා කියලා මෙනෙහි කරනවා. අර අනිත්‍ය ප්‍රතිපද විඥාණයට හොඳට චේතනාවලින් පරිබාහිරව ස්වરૂපය ඇති කලබේ. ආන එතෙන්ද යන තරමට දක්ෂ වෙන්න නම් යෝග ආවතරය ප්‍රථම මාර්ග ඥාන, ද්විතීය මාර්ග ඥාන කියලා ඉක්මවර පස්සේ නම් පුළුවන් වෙනවා. මෙන්න මෙන්න කිදින කරෙන්න ඕනේ මෙහිමයි කියලා අවබෝධ කරගන්න. ඒක තමයි ගුරු එකක්. නමුත් අර කියන උකරිගාන විපල්ප සංයෝගයේ පුද්ගලයෙක් බණ අහනකොටම මාත්‍රකාව කියනකොටම තේරෙනවා මේ දිලි බිඳින කාර්යකරණ ශක්තියක් වෙන දකින්න අවශ්‍ය නැහැ. ඊටත් වැඩි අධිශක්තියක් තමයි අවශ්‍ය කරන්නේ ලක්ෂණ දෙකට. මේකේ තේ ධ්‍යාන වෙන ප්‍රතිඵල නම් අනිත් පැත්ත. නමුත් ඒක පොතේ ගොල්ලේ ඒක දාන්න. ඒ වගේ තමයි පරියන්කයක් පටන් ගන්නකොට හැමදාම අලුතෙන් භාවනා කරන කෙනෙක් කියලා පටන් ගත්තොත් මුලදී ලොකු ශක්තියක් ඇති යෝගාවකට බහින්න පරියන්කට. මොකද හොඳ සක්මන් කරලා ඒ මුළු මුද්‍රා කරන්න තියෙනවා ඉන්න කරලා වතුර ටිකක් දීලා කැහැලා කරලා. එතකොට මේ ශක්තියෙන් ගියාට පස්සේ ටික වේලාවක් යනකොට යෝගාවචරයට ආදරණ ගතියකට එනවනම් අච්චර ශක්ති වැය කිරීමකින් තොරව චේතනා නැතුව මෙහෙවීම තොරව පරියන්ගේ පාස්ස ගන්න පුළුවන් තත්ත්වයට එනවා. එතකොට නින්දට වැටෙන දුනොත් මහා විපාක විනාශය. ඉල්ලබා කන සම්පatti කත්ත නිරේකෝ විපත්. එතකොට මේ විහාර විවාදකට විශාල සංවේදී ඥාන පිටව ගන්න වෙනවා. දැන් බොහොම දුෂ්කරයි. දුර්ලභක්ෂණයක් ලැබිලා තියෙන මේ ලාන නින්දට වැටෙන දෙන්න නරකයි. සකසං කවදාවත් නරකයි චේතනා පහල කරන්න නරකයි. චේතනාවලින් තොරව අචේතනිකව නැත්නම් ආයුර්මයේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාණයෙන් තොරව ඒක හොඳම වචනේ මම නම් පාවිච්චි කරන්න කැමති මේ අපන්නරෝ කියන වචනේ නමුත් අතුවාලයකට පෙන්වන්නේ අවිරුද්ධව කියලා එකක් ගැළපෙනව යන්න දෙන්නයි. අන්න එතකොට ඊ ගාවට මේ සතිපට්ඨානේ සඳහන් කරන විදිහට සාකෝපණී සාකන්නා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිසති කියන ඊගා මට්ටම කියන්නේ රූප තණ්හා ලෝකේ පි රූපං සද්ද රූපන සාත රූප ඉත්තේ තණ්හා උපපජ්ජමාන උපපජ්ජති එත නිවිසමාන නිවිසති මෙන්න මේ විදිහට අරමුණක් ගැටෙන වෙලාවට මූල කර්මස්ථාන ගෝසක්මනේදී හෝ ඒ වැඩවලදී ඒ අරමුණ විදී චේතනා අලුතෙන් පහළ නොවන තාක් සතියක් වීර්යයක් කටයුතු කළොත් අන්නාපච්චා වේදනාව වෙනුවට සංඥාපච්ච මේ වේදනාපච්ච තණ්හා වෙනුවට වේදනාපච්ච පඤ්ඤා බාහයි. දැන් මේ සඳහන් කරලා තියෙන්නේ වේදනා තිබුණා, චේතනා තිබුණා, මේ වේදනා චේතනා විකාශ කුෂ්ණා පාරයි. ඒක ඒකාන්තයෙන්ම තුන්හා සංහාම තමයි අපි මේ කතා කරන්නේ දෙවෙනි සමුදේ සත්‍ය පිළිබඳව. එච්චේසා සංහා කියලා මම පටන් අරගත්තා. රූප සංඥාවෙන් තමයි ඉවර වෙන්නේ. ඒ කියන්නේ මේ කොහොදෝ යන කුණු කන්දලයක් නිසා අතරනා භූතයන් නිසා කොහෙදෝ ඇද කෘෂ්ණාවක් පහළ වෙලා. ආනේක පාලම වෙන්න නම් වේදනා මට්ටමේ චේතනා මට්ටමේ වීම ඒක ඇතිහැරිය දැකීමේ කියන කටයුතු දැම්මට පස්සේ අපි මේ මෙලිකුවක් දැකලා වතුර කියලා හිතා ගන්න හැටි, සමයයක් දැකලා නිමිනේ කියලා හිතා ගන්න හැටි ආදී වශයෙන් මේ සාමාන්‍ය භාවිත අභාවිත පුද්ගලයන් වශයෙන් මේ ලෝකය චේතනා පූර්වකව හොඳයි නරකයි හතුරයි මිතුරයි ඇතුළයි පිටයි සුදුයි කළුයි ආදී වශයෙන් කියන මේ තේරමයි මේ තේරම බන්ධන කඩලා යන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම චේතනා බහපා අවිවේගණ යනකොට අපි අද තිබුණාට කලා විවාද තුන් තුන් වේගුන් යන වගේ කියන දේවල් සම්පූර්ණයෙන් අඩු වෙලා ගල්බමුණේ වාගේ. භාවනා කරන් ඉඳගත්ත ගල්බමුණේ වාගේ. ලෝකේ මොන දේ වුණත් මොන සාධාරණ යථාදාමේ කොටින්ම කියනවා නම් හොඳ නරක දෙකක්. මෙන්න මේක තමයි අද මේ ආගම කටයුතුනේ කුහකටාවේ ඇති කරගත්තත් දරා ගන්න බැරි වෙනවා. මේගොල්ලෝ ඒක නම් හොඳ නරක දෙකක් ඇටගෙනම නිවන් යනවා. ඕක අහලන්න වෙනකොට චේතනා පහල කරගෙන ඒක ලබා ගන්න එක යන්න හොඳයි විදිහට වඩා. ඒකත් එපා චේතනත් එපා. කුෂ්ණාවත් එපා. ඇත්ත ඇති ඇති දකින්න ඕනේ කියලා බලන්න නම් හරියට කිව්ව වැඩේ කරන්න බෑ පරියන්කට යන්න ඉස්සරම සම්මද්දෘෂ්ටි තියෙනවා. මේ සම්මද්දෘෂ්ටි අනුව තමයි අවස්ථාවට ආවට පස්සේ දැන් යන විදිහට බලනකොට පද බල මේ චේතනා පාල වෙන්නේ නමුත් අරමුණේ හිත තියෙන. අරමුණේ තියෙන තියෙන කල්ප ගන්න ගැහගමන්න ගෙවන්න පුළුවන්. මම මේක ගෙවනවා කියලා අර ප්‍රයෝග අතහැරලා මේ ලක්ෂණ වචන පාවිච්චි කරන පාළියේ ප්‍රයෝග ප්‍රතිස්පස්කම් කරනවා. තමන් මෙතෙක් කල් යොදවපු සෑම යොදවමක්ම නතර කරලා උපේක්ෂා පිළිපදිනවා. මෙතනදී සිද්ධ වෙන්නේ ඇත්තටම సౌందර්ය හොඳ පැත්ත, సౌందර්ය පැත්ත යටපත් කරමින් හොඳ නරක මත කරගත් අපේ ආධුනික ජීවිතේ හොඳ නරක යටකරමින් සත්‍යයක්. ඉලක්ෂණය මත. ඒ ඉලක්ෂණය මත වෙන්නේ සුභ දුක්ඛ අත්ත වශයෙන් නෙවෙයි. අසුභ අනිත්‍ය අනත්මය අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අසුභ වශයෙන් අනාත්ම වශයෙන් එතකොට තමයි අර කම්මැලිකම පාවෙන්නේ එතකොට තමයි අර නිබ්බිදා පහළ වෙන්නේ ඉතින් යම් කිසි වෙලාවකට නිවනේ මෙපිට බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඉතින් අර සමාධියෙන් හැම විදිහ ගන්න සුතේ නිවනට එහා කල්පනා කරමින් කතා කරමින් අන්තියක් අධ්‍යයන ගන්න බණ කියමින් ඇවිදින්න පටන් ගන්නවා නමුත් ඒ කාලේනාස්ති වෙන බවක් සත්‍යයට පිටුපාන බවක් අර සුම්මයි නැත්නම් අපන්න ප්‍රතිපත්තියෙන් බැහැර යන ගතියක්, අවුස්සන ගතියක්, කුප්පන ගතියක් මේකේ තියෙනවා කියලා තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අපි නැත්නම් උනාගත්තේ මේක මම රසය නිවනම බලාපොරොත්තු වෙනවනම් මෙන්න මේ චේතනාවල සංසිඳීම, මෙහෙවීම වල සංසිඳීම, ප්‍රයෝග වල සංසිඳීම එනකොට මූල කර්මස්ථානයේ මූණට මූණ දාලා ගන්න පුළුවන් ගැතිය තියෙනවා නම් තමන් ආරක්ෂාව ගන්න. මාධ්‍ය ප්‍රතිපදාවේ ඉන්නේ මේ වෙලාවේදී ඒක අමීරිය පෙනුනත් මිහිරිය පෙනුනත් ඒකට ඇදහිල්ල උපදවාගෙන ඉදිරියට යන්න නම් මේ චේතනා පිළිබඳව සැහැණ අවබෝධයක් නොවුනොත් මේ යන දෙවිස් තුනම කොම කන්දල් මට රාගයේ සාක්ෂිත්නා පාල වෙන්න පුළුවන් කලහ විවාද පාල වෙන්න පුළුවන් වාද විවාද පාල වෙන්න පුළුවන් යම් වෙලාවක මේ ඉක්මවලා වාද විවාද ඉක්මවල චේතන රහිතව යෝගාවචරය පිටකට හෝ මූල කර්මස්ථානේ ඇදහිල්ලට ගියා නම් ඒ යෝගාචර වහාම තේරුම් අර ගන්නවා ලොකු සාන්තියක් මහා සම්පූර්ණ නැගලා ඈත කාගියක් වෙන දින්ද වාතාවරණ ලැබෙදී ගමෙන් එන දුම් ගඳ ගමෙන් එන ශබ්ද නැතුව විවේක වෙන්න පුළුවන් ගැටයක් වැඩේ මේ විලාදී ප්‍රයෝග නැතර කරලා දර්ශනයෙන්ම දැකීමෙන් මේක ප්‍රහාණය කරන්න ඕනේ කියන එක තමයි පළවෙනි මාර්ග ඥානය කියන කතාව. ඒක නිසා මම තියාගන්න ඕනේ භාවනාවේදී යොදවන විදවුම් වල තමන්ම විනිශ්චය කළ යුතු අවස්ථා අඩුම ගන්න දෙකක් තුනක් තියෙනවා. සතිය පැත්තෙන් බැලුවත්, සමාධිය පැත්තෙන් බැලුවත්, වීර්ය පැත්තෙන් බැලුවත් තේරෙනවා. ආන්නේ පිළිබඳ අවදි වෙන්න නම් අධ්‍යයනයේ පුරාම යෝග අවශ්‍යය එළවෙ සිටියේ. යෝනිසෝමන කාර්යක්‍රියාත්මක. අන්න ඒක තමයි මේ ජීවිත වශයෙන් කටයුතු ඉවත් කරන්නේ. එහෙම නැතුව කඩලා ඉලක්ක ඇති කරගන්නවත් වාදයක් ඇති කරගන්නවත් නෙවෙයි. නමුත් මේ මට්ටම් වලට පස්සේ කෙනාට නම් මේ කාරණාව ලැහෙනකොට තේරෙනවා මෙන්න මෙතන මම ඉති කරගන්න ඕනේ කියලා. ඒක මොකද තමන්ගේ මතකයෙන් වාක්‍ය නිසා. මේ තොරතුරු එකතු වෙලා ඒ ඍජු කරගැනීමේ වැඩ පිළිවෙල ඉස්සේ ඍජු කරගැනීම තව තවත් වෙනවනම් අපි අත්වත් වෙලාවක් ගත කරා වෙනවා. එසේම මේ වෙලාව අත්වත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතන සමාප්ත කරනවා.